මේ දකින්න තියෙන කරුණ නේද? අහුන්නේ ආයි. මේක මම දැන් කියමු සාමාන්‍ය දැන් පුටුව මේ මේ මේ ස්වාමීන් වහන්සේ මේ වීඩියෝ එකක් කරනවා මේ මේ විදියට මොකක් හරි රංගනයක්. ඒ විදියටම රංගන මේ ෆෝන් එකේ ඇතුළෙම තියෙනවා. අන්න ඔය ඔය දෙක අතර තියෙන ඕක නේද ඔය තියෙන්නේ ඔය පේන්නේ අපේ ස්පාර්ක් එකත් එක්කම. නෑ නෑ නෑ. දැන් ඔය වීඩියෝ එකේ වටිනාකමක් තියෙනවද? නෑනේ නෑනේ. දැන් ඔය වීඩියෝ එකේ වටින. ඇත්තට පේන එක වටිනව නේද? ඔව් ඇත්තට පේන එක වටිනවා. අන්න ඒක තමයි නැති වෙන්නේ. අන්න හරි. හරියට හරි. හරියට හරි. හැබැයි මේක ආර්යයන් වහන්සේ මේ ආර්යයන් වහන්සේ කියනවා වගේ මේක උඩරම මෙනෙහි කරන්න ඕනේ මේක දකින්න නම්. නෑ ඔක දකින්න. නේද ආර්යයන්? ඔක දකින්න බෑ. ඔව් දකින්න බෑ නේද? ඕක ඇවිල්ලා ධර්මය අවබෝධ වෙනකොට සිද්ධ වෙන දේ ඔය කියන්නේ. ඔව් හරියටම හරි. ඒ වගේම තමයි ආර්යයන් වහන්සේ අර ආර්යයන් වහන්සේ අර මුලින්ම කියනා වගේ අර ඩයිනමෝයි කිය අර වැයර් දෙක අතර ස්පාක් වෙන එක තමයි මේ තියෙන්නේ. ඔව් මෙතන තියෙන්නේ බාහිර තියෙන බවට අපිට තියෙන ස්පාක් එක මේක ඇවිල්ලා මේක ඇවිල්ලා නැති වෙන්න එකම එක විදිහකටයි. මේ මේ මේ ආවිලා චන්දරාගේ දුරු වෙන්නේ එකම එක එකම එක ආකාරයටයි. ඒ කියන්නේ මේක තමයි. ඒ කියන්නේ චන්දරාගය දුරු වෙන්නේ මේ යථාභූත ඥාණයෙන් විතරයි. යථාභූත ඥාණය කියන්නේ මේ සත්‍ය දකින්න එක විතරමයි කරන්න පුළුවන්. කන්දේ උදේවැය දකින්නවා කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ යථාභූත ඥානය කියන්නේ එකම දේ. ඒ කියන්නේ අපි මේ උතමේ ඥානය නැතුව මේ මේ මොකද්ද මෙතන වෙන්නේ කියලා අවබෝධ කරගන්න නැතුව කවදාවත් අපිට දර්ශන අවබෝධය ඇති වෙන්නේ ඒ දර්ශනේ දකින්න හම්බෙන්නේ ඒ දර්ශනෙටපත් වෙන්නෙත් නැහැ. එතකන් ධම්මචක්කසේ අවදි වෙන්නෙත් නැහැ. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ අවිද්‍යාව ප්‍රහීන වෙන්නෙත් නැහැ. අර චක්කු උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියන තැනට අපි යන්නේ මේ සත්‍ය අපි දකින්න ඕනේ. ඒ කියන්නේ අපි මේ අපි මේ එන අරමුණු වල සත්‍ය දකින්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම මට අරමුණ රැවටෙනකන් අපිට වටිනාකම එනවමයි. අරමුණ වලට රැවටුණා කියන්නේ වටිනවා කියන එකමයි. දැන් අපිට මේක මොනවා හරි මේ අපි හිතමු දැන් මොනවා හරි අපිට ගලක් ගැහුවා කියලා. එතකොට ඒක අපි ගලක් ගැහුවා කරගත්තා කියන්නේම අපි රැවටුණා කියන එකයි. හරි. ඒ කියන්නේ එතකොට අපි ගැටෙනවා. ගැටෙනවා කියන්නේ අපිට ආත්මයක් තියෙනවානේ. ඔව් මම ස්වාමීන් වහන්සේට තේන හරියටම වැටුණා ආරිනවද හරියටම වැටුණා ඒ කියන්නේ මේ අපි ධර්මයේ දැක්කා කියන්නේ අපිට ධර්මයේ දැක්කා කියන්නේ අපිට ඒක නිකන් ආපනේ තවත් එක නිකන් ගහක අත්තක් හෙලනවා වගේ හුලඟට අර වලාකුළු පොඩි නිකන් අර හැඩතල මාරු වෙනවා විතරයි ඒ වගේම තමයි අර වතුර දේශ මතක බම් වතුර දේශ මතවලට අර මූණ පෙන්නාම අර ඒ විදිහට තියෙනවා වගේ තේක තමයි තින්නේ. ඔව් අපිට ඒක ආත්මයක් කරගන්න ඕනේ නැහැ. ගල ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. අපිට ගල ගලක් කරගන්න ඕනෙත් නැහැ. අපිට හිත දෙයක් කරගන්න ඕනෙත් නැහැ. හිතුවොත් දෙයක් කරගන්න පුළුවන්. හැබැයි අපි ඇත්ත හිතුවොත් එහෙම දෙයක් තියනවද? අපිට ඕන කමක් නැත්තම් අපි ගල පැත්තකින් තියලා ඔහේ ඇවිදගෙන යනවා නම් අපේ පාඩුවේ. අපිට ගල ගහලත් නැහැ. ගහලයි කියලා දෙයක්වත් නැහැ. අපි ඔහේ යනවා පාඩේ අපිට ඒක බාධාවක් මට පේනවට පේනවට පේනවට අර මට පේනවට අර ආර්යයන් මේ මේ ධර්ම දේශනාවක මේක ආරංචි මට මතකයක් කියලා දෙනවා ඒ දවසක් රාතන් වහන්සේ නමක් මේ පින්නකවට යද්දී කවුද මේ ධර්ම කතාවක් වෙයි කිව්වයි කියන්නේ කොහොමද කියන නම් දන්නේ නෑ ආරෙන ඊට පස්සේ මේ මෙයාට මේ ස්වාමීන් ආර්ය මේ ස්වාමීන් වහන්සේට කේන් තියන්නේ නෑ පොඩ්ඩක් අච්චුවාම කවුද ඇවිල්ලා මේ පොල්ලකින් ගහනොත් ගැව්වම මේ යන ටිකක් ඉස්සරහට යනවා මම පස්සෝත් බලන්නේ නෑලු කොහොමම යනවලු ඊට පස්සේ අර පොල්ලෙන් ගහපේකින ඊට පස්සේ ගෙදරටම මේ මේ ආයි ගිහිල්ලා ඉල්ල කියනවලු ගෙදරටම ඇවිල්ලා ඊට පස්සේ අනේ මේ දානයක් මේ මගෙන් ගන්න එන්නේ මගෙන් එච්ච වරදට මේ නෑ කියලා ඊට පස්සේ දානෙකුත් ගන්න ගිය කතාවකුත් කියනවා ඒ කොහොමද දන්නේ ඉතින් මේ අර අර එන්නාට කියනා වගේ මේ දෙවියෝ ඉන්නවයි කියපු රට මේවත් කොහොමද කියන්න දන්නේ නැහැ ඉතින් අන්නේ <laughs> අපිට මේ කතා වස්තු රස විඳීමෙන් පළක් නැහැ අපි අර ධර්මයේ දක්වනාකාරී එතන ධර්මයේ තියෙන්නේ අපි කම්පා වුණේ නැහැ කියන එකනේ ඒ කම්පා වුණේ නැහැ. කම්පා එක කම්පනයකට ලක්ුණේ නැහැ. ඒ කියන්නේ ඒකට අකම්පිතයි කියන එකනේ. අකම්පිතයි කියන්නේ දිනුනේ කියන එකයි. එහෙමයි ආරෙන්න මේකේ දියුණුව බලන්නේ ඔතනින්මයි ඔව් ආරෙන්නාගේ මේකේ ආර මේම කිව්වා වගේම අර චන්ද්‍රාගයේ දුරු වෙන්න ඕන නේද චන්ද්‍රාගයේ දුරු වෙන්නේ අපි හිතලා චන්ද්‍රාගයේ දුරු කරන්න බෑ අපිට සිහියක් තියෙනවා අපිට එහෙම මොන හරි දෙයකට කම්පනයක් ඇලීමක් ගැටීමක් තියෙනවා නම් එතන තියෙන රාගදේශ ඒ කියන්නේ චන්ද්‍රාගයම තමයි හැබැයි අපිට එහෙම කම්පණය වෙන ස්වභාවය නැතිනම් ඒක දියවි කියන යනවනම් අපි අර හැම අරමුණකම සත්‍ය දකින්නවනම් අපි යන පාරහරි ඒක ටික ටික දිය වේගෙන යන්නේ. ඒකයි නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පට්නිසග්ගානුපස්සේ කියන්නේ ඒකයි. ඒ කියන්නේ ඒක ටික ටික දියවිගෙන යන්නේ. ඒක එකපාර වෙන එකක් නෙමෙයි. අපි අපි සිහියෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ අපිට අභ්‍යන්තර ආධ්‍යාත්මික ඒ කියන්නේ අභ්‍යන්තර සිහියක් අවදි වෙලා තියෙන්න ඕනේ. අර මේ අරමුණ වලට අපි කම්පණය වෙනවද නැද්ද කියන එක අනිත් එක ඒක කම්පණය වෙන ස්වභාවය ඒක ඉස්සරට වගේ දැන් නැහැ දැන් ඒක අඩුයි කම්පණය වෙනවා දැන් ඉස්සර තරම් ඇලෙන්නේ නැහැ ඉස්සර තරම් ගැටෙන්නේ දැන් දිනුනොයි කියලා තමයි එතකොට දැනෙනවා අන්න එතන ආස්ව කියලා සේවීගෙන යන බව තමයි දිනුනෝ කියන්නේ ඒක තමයි සිහියෙන් යන්න ඕනේ කරගෙන දිගටම මොකද අපි ඇත්ත දකින්නකොට තමයි එහෙම මිදෙන ස්වභාවෙත් එන්නේ ආශ්‍රම කෙලෙස් සේවීගෙන ස්වභාවය අපිට අවදි වෙන්නේ හැබැයි අපි ඇත්ත දකින්න ඕනි අරමුණ වලට ඒ කියන්නේ මේ ධර්මයේ මෙනෙහි කරන්න ඕනි හැම අරමුණකම ධර්මයේ දකින්න ඕනි ධර්මයේ කියන්නේ දෙයක් නැති වෙනා හැටි දකින්න තියෙන්නේ එතකොට අපි යන පාර හරි ඒ තමයි ප්‍රායෝගිකව යන්න ඕනි මග නැතුව මේ ඉගෙනගෙන හැමතිස්සම දැනුව පස්සේ යනවා කියන්නේ නම් ඒ උම්මන්තක ගමනක් ඒක ඇවිල්ලා මාන්නේ වැඩි වෙලා පිරෙහෙන්න යන්නේ ඒක අර පොඩිල පිටු යන ගමන දැන් ගොඩක් අය එහෙම තමයි ගොඩක් අය දැනුම තමයි හොයන්නේ දැනුම හෙල්ලුවේ පළක් නැහැ. මාර්ගය හොඳට අහගෙන මාර්ගයේ අභ්‍යන්තරයෙන් කෙලෙෂය වෙන මග යනවා නම් හොඳයි. ආර්යනාංශ දැන් ආර්යනාංශෙම දෙනවා මේ ස්වාමීන් වහන්සේ දැන් මේ ගොඩ දුරට දෙනවා කියලා ආර්යනාංශික ධර්මයේ නිසා මේ මට මේ ස්වාමීන් වහන්සේ ගොඩක් අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා. ඒ කියන්නේ ලොකු සතුටක් ගන්නත් එපා. දුකක් නෑ සතුටකුත් නෑ අවබෝධය කියන්නේ අපිට ඒක අපිට මේ නිර්ාමිෂ සතුටක්. නිරාමිස සත්‍යයේදී අර ඕනාට වැඩිය එහෙම කලබල නොවන ගතියක් තියෙන්න ඕනේ. අභ්‍යන්තර ඒක තමයි ආරෙන්ජි. හ්ම්. ඒක තමයි වෙලා තියෙන්නේ. තමන් තමන් අගේ කරා. සාන්ත ස්වභාවය අගේ කරා. තමන්ගේම අභ්‍යන්තරේ සාන්ත භාවය අගේ කරා. නිවෙන භාවය අගේ කරා. අර ගොඩක් අර සතුට වෙන එකත් අගේ කරන්න ඕනේ නැහැ. දුක් වෙන එක අගේ කරන්න ඕනෙත් නැහැ. අර හැමදේම සාන්ත ස්වභාවයක් දැනෙන්න ඕනේ. අර නාගහක කොළ හෙල්ලෙනා වගේ ස්වභාවයක්. ඒක හරි සාන්තයි. ඔය ගහක කොළ හෙල්ලෙනකොට බලන් ඉන්නකොට හරිම සාන්ත ස්වභාවයක් දැනෙනවා. කවුරුත් කරනවා නෙමෙයි. නමුත් එතන හරි නිහඬයි. හරි අර මොකුත් ඒ කියන්නේ නිශ්චලත් නෙමෙයි. කොළත් හෙල්ලෙනවා. හැබැයි එතන හරි සාන්තයි. එහෙමයි හරි නේද? අන්න එහෙම ස්වභාවයක් දැනෙනවා. ඒ කියන්නේ මිනිස්සුත් ඉන්නවා වෙන්න පුළුවන් කතා කරනවා වෙන්න පුළුවන් වැඩ කරනවා වෙන්න ඕනම දෙයක්. හැබැයි අපි අභ්‍යන්තරයෙන් ඉන්න ඕනේ නිවිලා. එහෙමයි ආර්යනාස් එහෙමයි ආර්යනාස්. අපි ඒ කියන වචන පස්සේ දුවන්න බෑ. අපිට ඒවා අපිට ඒ වචනවල තේරුම් තියෙන්න බෑ. තේරුම් තිබුණත් ඒ තේරුම් වල වටිනාකම් තියෙන්න බෑ. ඒ කියන්නේ ලොකුවට ඒවට පිටින්න බෑ. ඒවට ඇලෙන්නත් බෑ, ගැටෙන්නත් බෑ. ධර්මයේ දකින්නකොට හරි මේ ශබ්ද වර්ණ කියලා. එහෙමයි හරියනවා. ඔය නිහඬව අභ්‍යන්තරයෙන් කාටවත් කියන්නේ නැතුව සබ්ධහරණ කියලා මෙනෙහි වෙන්න ඕන. එහෙමයි හරියනවා. ඒ අපි කියනවා මේ ප්‍රතිකම්පන කියලා ධ්වනියක් කියලා තරංගයක් කියලා. ශබ්ද තරංගය වර්ණ තරංගය එකතු වෙලා චිත්ත තරංගයක් හදලා ඔන්න ඔය අවබෝධය ගොඩක් වැදගත්. ඒ අපේ ගැඹුරු අවබෝධකින් ඒ ටික කියන්නේ. නමුත් ඒක ගොඩක් අයට ඒක දැනුමක් වෙනවා. නමුත් දැනුමට ගන්න නෙමෙයි මෙතන සත්වේ පුජ්‍යලෙන් නැති බව දැනෙනවා නම් හරි. ආත්ම කතාවක් නැහැ. ඔව් එහෙම හරිනවා. දැන් මේ ඉන්නා වගේ හැමසම දැනෙන එකක් එතන මේ සිතුවිල්ල තමයි ඉන්නා වගේ අපි හිතන එකකුත් තියෙනවා දෙකක් තියෙනවා. එකක් තමයි තද ගතිය දැනෙනවා උණුසුම දැනෙනවා සීතල ඒ ප්‍රාකාදේ ටික තියෙනවා හැබැයි අපි අපි අපි අපි නිකන් ජීවත් වෙනවා වගේ දේකුත් ඒක යටින් තියෙනවා සැඟවිලා අර අරූපේ අන්න එතන මේ එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් තියෙන විදිහක් නැහැ. ඒක තමයි දෘෂ්ටිය. ඒකට මම කියලා කෙනෙක් ගැට ගහලා අර කණ්ණාඩිය දැකපු කෙනාව ගැට ගහනවා. ඒ හිතින් ගැට ගහගෙන ඉන්නේ මායාවක්. ඒකට තමයි මම ඇවිදින්නේ. මට හුලඟව දින්නේ. මම තමයි අහන්නේ. එහෙම මම නැතුව ඔක්කොම ටික වෙනවා හොඳයි. මම මම නැතුව මට වෙනවා කියන එක නැතුව අර හැමදේම සිද්ධ වෙන්න ඕනේ. තමන්ට ඒක ඒක දකින්න නුවණක් තියෙනවල. මේ මම කියන කෙනාව නැතුව මේ මම කියන කෙනා නැතුව ඒක අත්දකින්න. එහෙමයි හරියන්නේ. එතකොට මේ මාර්ගය හරි. එතකොට කෙලෙස් වේවිගෙන යනවා. ඒක දකින්නයි ඕනේ. එතකොට කෙලෙස් වේවිගෙන යනවා. එතකොට තමන් ලොකු දියුණුවක් කරා ටිකෙන් ටික යනවා. මම කියන කෙනෙක් නැති විදිහට නේද? ඔව් මම හැමදෙස්සම ඉස්මතු වෙන්න බෑ. මම ඉස්මතු කරනවා නම් ඒ ආත්ම දෘෂ්ටිය ඒක දෙයක් ඒ වටිනාකමක් එනවා එතකොට. ඔව් දැන් වටිනාකම ගිලිහිලා යනවා මෙතන මම නැති වෙනකොට. එතකොට නිකන් අර හුලං ඇවිල්ලා නිකන් අර ගස්වල අපි හෙල්ලෙනා වගේ වැදිලා. අර එක එක ඒවා ඇවිල්ලා ශබ්ද බද්ද ඇවිල්ලා යනවා වගේ එකක් ඒක තේරුමක් ඇත්ත දැනෙන්නේ හ්ම් ඒක ලාටුවක් ඇලවෙන්නේ නැහැ ආත්මීය ලාටුව ඇලවෙන්නේ නැහැ අපි ඒව අල්ලගත්තොත් උපාදාන වෙනවා එතකොට ආර්යයන් වහන්සේ ඒක මෙනෙහි කරන්නේ කොහොමද මම කියන කෙනෙක් නෑ මේ අතිගාමී අභ්‍යන්තර සිහියෙන් අවදියක් ඇති කරගන්න මම ඉන්නවද කොහොමද මම ඉන්නේ කියලා බලන්න මෙනෙහි කරන්නේ. ඇවිදිනකොට. දැන් මම කියන්නේ දැන් මොකක් හරි දැන දැනීමක් වෙන්න එපයි. මෙතන බලන්න මෙතන කොතනද ඉන්නේ කියලා. මම ඉන්නකොට දැනෙනවද කියලා බලන්න. හොඳට දැන් ඔක සමටහනක් විදිහට මෙනෙහි කරන්න අභ්‍යන්තරේ. කොතනද මම ඉන්නේ කියලා. ඒතකොට ශබ්දවල සමහරට මම දැනෙනවා. එතකොට වර්ණවත් පේනකොටත් මම ඉන්නවා වගේ. අර කේන් කියන්නේ මම ඉන්නේ ඉඳන් අන්න මාව හොයාගන්න. සතුටු වෙන්නේ මම ඉන්නේ ඉඳන්. ආ මම සතුටු වෙන්නේ. මට කේන් කියන්නේ. මටයි මේ ඔක්කොම වෙන්නේ කියලා මම හැමතිස්සම දැන් දැන් කේන්තියක් එන්න විදිහක් නැහැ මම නැත්තම්. දැන් සතුටක් ප්‍රීතියක් එන්න බෑනේ මම නැත්තම්. ආ ඒ එතනම තමයි ආත්ම සංඥාව. ඒකමයි ආත්ම සංඥාව. එහෙමයි ආරෙන්නා තේින්න. අනිත් මේ ආර්යයන් වහන්සේට තව තවත් ධර්ම සත්‍යම පාලේ වගේ කියලා ප්‍රාර්ථනා කරනවා. සිහිය ලැබ සිහිය ලැබ ගන්න කියලා තමයි කියන්නේ. එතන හොඳින් බුදුන් වහන්සේ දේශනා කරනවා. ගන්න කියලා සතිමත් වෙන්න කියලා. පෙර පිළිවි දකින්න ඥානතෝ පස්සතෝ කියන්නේ ඒක නිසාමයි. හරි හරි. තේරුම් ගන්න යාරෙන් රාණි සමාවෙන්න කරදර කරන්න හරි තේරුම්